රෝණීය මෑණිවරුන්ගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපත් අදත් තුන්වෙනි දවසට තුන්වෙනි වතාවට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු අපි පුරුදු පරිදි රජී මහතා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි. මාස්ටර් පේනන්දනි අද මම කියන්නේ දීර්ඝ ප්‍රශ්න කීපයක් වගේ පිටු ගන්නක ගෞණීය ස්වාමින් වහන්සේ සමාදන් වූ අෂ්ටාංග උපෝත සීලේ නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා සික්ඛාපදයෙන් වෙන්විය යුතු දේවල් රාශියක් ගැන සඳහන් වේ. මේවා ශීල විපත්තියට බලපාන ආකාරය පැහැදිලි කර දෙනෙමින් ඉතා ඕනෑකමින් ඉල්ලමු. මේවායින් බොහොමයක් ඇබ්බැහි පුරුදු ලෙස පටන්ගත් දේවල් නිසා ඒවායින් මිදීම පිළිබඳ යමක් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමු. ඉස්සලමේගේ වචනාර්ථ තේරුම් අරගන්න ඕනේ නිසා ඕනෙම පොය දිනේ සඳහන් පොතක බැලුවොත් වචනාර්ථ සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා අපි අරණිගත වෙනවා කියනකොට අනිවාර්යයෙන්ම ওই ටිකෙන් අයින් වෙන්න පුළුවන්. රුක්ඛ මූලගත වෙනවා කියනකොටත් අයින් වෙන්න පුළුවන්. ශූන්‍යagara කියලා කියන්නේ ඔය නැති දේවල්. ඔය කියන නැච්ච ගීත වාද්‍ය නැටුම් ගැයීම් වැයීම් නැති තැන තමයි ශූන්‍යagara කියන්නේ. ඉතින් ඒක නිසා ඒවා දැනගෙන වෙන් වෙන්න බැරි නම් Taman ඒව නැති තැනකට ගිහිල්ලා පුරුදු කරන්න ඕනේ. කරලා කරලා කරලා ආනිසංශ දැකගෙන පස්සේ තමයි Tamange ඇබ්බැහි ඒවයින් අයින් කරන්න තියෙන්නේ. ඉතින් ඒක සඳහායි ඔය අරණිසීනාසන පූජනීය ස්ථාන තියෙන්නේ. නමුත් අවාසනාවට වගේ වැඩියෙන්ම නැටුම් ගැයුම් අද තියෙන පූජනීය ස්ථාන. ඉතින් ඒක ආගම හදාගත්ත විකාරයක්. ඊට පස්සේ ඒ ගැන උනන්දු වෙන මනුස්සයරත් ඒ සඳහා ආගමික ස්ථාන වලට ගියාම වෙන තැන් වල නැති නැටුම් ගැයීම් වයින් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට 150ක් කීයෝ වගේ කියන්න ඕනේ. 150ක් පැවිද්ද වගේ කියන්න ඕනේ. ඉතින් ඒවා අද සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තියෙන නිසා අපි දරුවන්ට ඉදිරිපත් කරන මේ දේවල් වැඩි අද ඉන්න වැඩිහිටියෝ වගේ කියන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉස්සලා තමන් බලලා ඒ නැටුම් ගයිම් වයින් වලි බෙන් කළා. වින් වෙච්ච ස්ථානවල වැඩි කාලෙ ඉඳ හිත දෙන්නේ ඒ තමයි අපේ වර තියෙන අබ්බැහිය. ඊට පස්සේ ඒ වගේ ඉඳලා ඉඳලා පුරුදු කරලා ඒ වගේ හිටියත් ඒ වගේ අබිරමණයක් නැතුව ජීවත් වෙන්න කටයුතු කිරීමයි කරන්නේ. ඉතින් ඒකට හේතු අර ලියලා තියෙන විදිහට අපි මෙවුවා පොහසත්කම් මේවා සංස්කෘතික ලක්ෂණ මේවා අපේ ජීවිතයේ දක්ෂකම් කියලා හඳුනා ගැනීමේ පැරණ මුල් බහපු වැඩක්. ඒ සඳහා පුද්ගලිකව සටන් කරන්න පොදුවේ වට සටන් කරන්න බෑ. පුද්ගලිකව කරනකොට ඒක ලැබෙන ආනිසංසත් එක්ක හිමීට මිට e e ඉදිරියට යනවා නැත්නම් අපි සමාජයත් එක්ක ගැටුණා වෙනවා ඒකයි මෙතෙන්දි පරිසං වෙන දින එකම දේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි සක්මන් භාවනාව මම ඉස්සෙල්ලාම කය ගැන බලලා සිහියෙන් වම් පාදය හා දකුණු පාදය තබනවා. කෙලවරටම ගියාන් පස්සේ මම නැවතී හා නැවතුණා කියලා සිතමි. සිතමි. සමහරක් විට මෙතන මම හුස්ම දිහාත් බලනවා. පසුව දකුණ පැත්තෙන් සිහියෙන් හැරෙනවා. ආපසු වම දකුණ සිතමින් සක්මන් කරනවා. 1 සක්මන් කරනකොට දකුණු පාදයේ ඝන හා සිනිඳු වැලි තේරෙනවා. සිනිඳු වැලි බොහෝ වෙලාවට ටෝස් වල වැඩියෙන් තේරෙනවා. වම් පාදයේත් එසේමය. දෙක ගල් කැට අහුණාම වේදනාව තේරෙනවා. ඊළඟ පාදයෙන් ආපසු වම දකුණ සිහි කරනවා. තුන සීතල වැලි දැනෙනවා. සමහර විට දකුණු පාදයේ සීතල ගතිය වමට වඩා දැනෙනවා. හතර ඇඟේ බර වමෙන් දකුණට හා දකුණෙන් වමට මාරු වෙන බව තේරෙනවා. වේගයෙන් ගමන් කරනකොට ඇඟේ බර වැඩියෙන්ම දැනෙන්නේ දකුණු පාදයටයි. පහ පැයකට ආසන්න සක්මන් කරද්දී මට තේරෙන්නේ දකුණු පාදයේ තමා ගමන ලීඩ් කරන්නේ. වම් පාදයේ යන දිහාවට පැත්තෙන් ෆලෝ කරනවා විතරයි. 6 කෙලවරේදී හුස්ම ගැන බැලුවාම පස්සේ කය ගැන බලනකොට පොඩි එහා මෙහා ස්වේයින් පැද්දෙන ගතියක් තේරෙනවා. මේට හේතුව මොනවාද? මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. මම කරන විදිය හරිද? හා තවත් ඉදිරියට කරන පිළිවෙල කෙසේද? ගරු ස්වාමින් වහන්සේට වහාම නිවන් සුව ලබත්වා. මේකේ මුලින් වචන වාක්‍ය හතර පහක් දෙන හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ට මේ වම තිනනකොට වම කියලා මෙනෙහි කරන්න පුළුවන්ද වමට වැටෙන්නේ මොනවද දකුණ තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන්ද වැටෙන්නේ මොනවද කියලා එතනින් රචනයේ පටන් ගත්තා නම් අර මුල් වාක්‍ය වලින් හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ ඊට පස්සේ මේ විදිහට පැනෙන වැලිය වල සියුම් භාවය සීතල භාවය උණුසුම් භාවය ආදී ඒ ලක්ෂණ වැඩියෙන් උකහාගත් ධර්මත වැඩියෙන් අහුලාගත් ධර්මත භාවනාව ඕජා සම්පන්න වෙනවා ඒකට ධර්මෝජාව කියලා කියනවා එතකොට පෙනෙයි එහෙම පය තීන තීන වෙලාවේ තොරතුරු බලන තරමට ආකල්පය හැදුනහම පිට යන ගතියකුත් නැහැ. පිටාවට දෙයකට පිටාරමුණු ආවට හිතට වැද ගන්න තැනකුත් නැහැ. ඒ නිසා මේ යන ක්‍රමේ හරි. හැබැයි ආරම්භයක් විතරයි. තව හොඳට පය තීන තීන වෙලාවේ අර රචනයේ මැද හරිය සහ අග හරියට සම්බන්ධ කරලා තියෙන විස්තර බලන්න ඒ ආනාපානෙ වගේ දේවල් බලන් යෑමෙන් මේක සංකර වෙනවා. නිකන් හුදු ඒ විස්තර වලට විතරක් සරල ඍජු සම්බන්ධය පවත්නවා නම් අනිතවා පේන්නේ නැති එක නෙවෙයි නමුත් ඒවා වැඩි උනන්දු කරවන්න එපා. ඒවා පිළිබඳව වැඩි හිත් කරදර ගන්න එපා. ඒ පයේ විස්තර බලනකොට මේවා දැක්කා කියලා හෝ එනතම මේවා උණයි කියලා රචනයේ අන්තිමට ඒක තුරාට කමන්නේ නැත්තම් ඊ අපි සාකච්ඡා කරපු ප්‍රශ්නත් එක බලනකොට මේකේ යම් දිනුවක් පේනවා සමස්තයක් වශයෙන් වාර්තා කිරීම ටික ටික ඉගෙන ගන්න බව පේන තියෙනවා. ජබ්ද ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. අරමුණ ආශ්වාසයේ අඩංගු කරුණු මොනවාදයි නිරීක්ෂණය කිරීම. වරණත්ලේ එක් දිගට දින කිහිපයක් භාවනාවේ නියුතු වූ බැවින් මෛත්‍රී භාවනාව වඩන්නේ නැතිවම දැන් මට ආනාපාන සතිය වැඩි හැකිය. මා පළමුව සිත මධ්‍යස්ථ කර ගතිමි. හිඳ සිටන ආකාරයටත් එක් එක් ඉන්ද්‍රිය කොටස් වශයෙන් පරීක්ෂා කර තද ගතිය නොමැති සැහැල්ලු කයක් සකසා ගතිමි. එයින් සතිය පීඩවීමට මනසේ පහසු අතර ඉන්පසු නාසිකාගයෙන් සිසිල් වූ වාතය ඇතුළු වීම දිටිමි. ඇතුළු වාතය සැනකින් පිටවීමට පෙර තත්පරයකට අඩු කාලයක නැවතීමක් ඇතිවේ. මේ ඊතා ෂණයකින් සිදුවන දෙයකි. මට වැටහුණේ ආශ්වාසය කළ වාතය පෙනහළු තුලට යාමට අපවිත්‍ර වූ වාතය පිටවේ යුතුයි. එනිසා ආග්‍රහණය කළ වාතය පෙනහළු තුලට යාමට පටන් ගන්නේ මොනසුම් වූ අපිරිසුදු වාතය ප්‍රශ්වාසයට පිටවන විටදීය. වාර 15ක් පමණ මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ආශ්වාසයේ සිහින් වීමත් ප්‍රශ්වාසයේ කෙටි වීමත් අද්දුටු වෙමි. ඉන්පසු ෂණයෙන් සමාධි සිත කැඩිනි. සිතේ ප්‍රීති සුඛයක් හටගන්න තිබුණි. වටපිටාවෙන් පැදුර මත යමෙකු පියනගර හඬක් සමග සතිය වෙනස් වූ බව දැනුනි. ආශ්වාසයේ අඩංගු දැ. නාස්පුඩු වගින් සිසිල් වූ වාතයක් ඇතුළු වේ. මෙම ආග්‍ර ආග්‍රහණය කළ වාතය ශ්වාසනාලය තුලින් ඇතුළට ගමන් කරන බව දුටුවෙමි. ආග්‍රහණයෙන් සමගම උදරයේ උදර කුහරය තුළට ඇදීමක් හා එමගින් උදර කුහරයේ සුළු පිම්මීමක් ඇතිවේ. වරාණදල තියෙන පෙනහළු හා උදරයේ මාංශ පේශී සියල්ලේම සංකෝචනයක් දුටිමි. රාත්‍රී පයරංක පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාව වැඩිමි. ආශ්වාස ප්‍රශ්වාස වෙතම අවධානය යොමු කෙලිමි. දික් වූත් රළු වූත් ආශ්වාස ප්‍රශ්වාසයේ දුටිමි. කෙමෙන් ඒ කෙටි වූත් ප්‍රථම සුමට වූ ස්වභාවයක් වූ බව දුටිමි. කෙමෙන් කෙමෙන් කෙටි වූ හුස්ම දැනෙන නොදැනෙන තරම්ය. උදරයේ ඉහළ කොටසේ තද බවක්ද දැනුනි. ඉන්පසු මනස හා සිත ඒකාග්‍ර වීමට මත්තෙන් වචනෙන් පැවසීම අමාරු වරහන් එය නිදිමතර පෙර මනසේ ඇතිවන අක්‍රීය ස්වභාවයක් දෝ නැතිනම් සිත සමාධියීමට පෙර එන ලක්ෂණයක් දැයි කියවන හැකි අවස්ථාවක් දුටුවේ අද්දුටුවේ මේ. ෂණයකින් අවබෝධ විය. සෑම දිනකම වාගේ මා මේ මහන්සියෙන් වැරදි සමා වෙන මන්සන්දියෙන් වැරදි මග එනම් තීන මිද්දයට වැටුණු බව. එකෙහිම සිත සමාධිගත විය. පාවෙන ස්වභාවයක් සහැල්ලුවක් අත්විඳිමි. මනසට ඉහළින් සුදු ආලෝකයක් දිටිමි. පැත්තකට අදින්න ආස්තේ දැනුනි. හිස උඩ තියෙන බරකින් සුළු තෙරපුමක් දැනිනි. එහෙත් බරක් නැත. සැහැල්වක් දැනුනි. ඉන්පසු සියක් හෝ දහස් පෙති වලින් යුක්ත විශාල නෙළුම් මලක් හා ඉදිරියේ දිස්වේ. මා ඉදිරියේ දිස්වේ. එතුලින් තවත් නෙළුම් මලක්ද නැවත නැවතත් නෙළුම් මල් ඒ විශාල නෙළුම් මල තුලින් මතුවී පෙති අලංකාර ලෙස දිගහැරෙන නැවත නැවත නැති වී ගියේය. ඉන්පසු විශාල නෙළුම් මලද නොපෙනී ගියේය. මා එදෙස බලා සිටියා පමණි. ඉන්පසු සුළු ගැස්සීමකින් සමග සිත සමාධියෙන් ඉවත් වුනි. සිත සමාධිගත වීම ගැන ප්‍රීති සුඛයක් දැනුනි. මේ සියල්ල විනාඩි 1ක් හෝ 2ක් අතර කාලයක් තුල සිදුවිය. ඉන්පසු කීප විටක්ම නැවත භාවනා කළ විට සිත සමාධිගත වෙන්න ආසන්නයටම පැමිණේ. නමුත් ක්ෂණයකින් සිත වෙන අරමුණක් කරා දිවයයි. මෙම தત્ත්වය මගහරවා භාවනා ඉදිරියට ගෙන යාමට කමටහන් දෙන මැනවි. තෙරුවන් සරණයි. පසුවලියමි මා යලි යලි මධ්‍යම රාත්‍රියේ උදෑසන අවදි වූ සැනින් භාවනා කළද තීන මිද්දෙන් මිදීමට හැකි විය. ඒ පිළිබඳව සතුටුයි. ඔබ වහන්සේට ගොඩක් පිං. මම මේ වගේ ඉතින් අර දවස් දෙක තුනක් එකට කරලා ඒ වගේම කමඨාන් සුද්ධ වෙනකොට ටික ටික ටික සුද්ධ කරගෙන මෙහෙම යනවා. ඉතින් මේක ටිකක් පදන් වෙන්න ඕනේ. දැන් මේ මට්ටමේ මේ තොරතුරු අහුලන්න යන ගතිය. ඒක අහුලනකොට හිත අනිවාර්යයෙන්ම උනන්දු වෙනවා. උනන්දු වෙනකොට නිදිමත දුර්වල වෙලා න්‍යායික දිහා බලන පමණින් නැති කරන්න පුළුවන් ශක්තියක් එනවා. නමුත් මේක හුරු කරගන්න ඕනේ. සිද්ධි කරගන්න ඕනේ. ඒ සිද්ධි කරගන්නයි අපි මේ දවස් 3 4ක් 5ක් 6ක් එක දිගටම එක විදිහටම එකම පිරිසේ එකම තැනක වාඩි වෙවි මේ දේ කරන්නේ. නමුත් මේ මෙතෙක් අල්ලගෙන ආපු ගමන බාල වෙන්න දෙන්නේ නැතුව ඉස්සරහට පයින් හදන්නත් නැතුව මේක පුරුදු කරනකොට Tamangeම චරිත ලක්ෂණ හැටියට වඩා වඩා තොරතුරු වෙන්න පටන් ගන්නවා. ඒවා තොරතුරු ඉස්සලා නාවා ඒව නෙවෙයි. දැනුයි දන්නේ මේකයි අහුලන්න ඕනේ මේකයි ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මේ රචනයේ වුණත් විස්තර වචන වැඩි. ආස්වාසය එච්චරයි. මම මේ කතා කරන දෙන ආස්වාසය කියලා කියන්න ඕනේ නැහැ. ආස්වාසය මම ආස්වාසය කියලා මෙනෙහි කරා මට මෙන්න මේ මේ ටික දැක්කා. ප්‍රස්වාසය ඒ කියන්නේ අඳුනලා දෙන සබ්ජෙක්ට් එකේ ඊගාට මම මේ කතා කරන දෙන ප්‍රස්වාසයක. මම මේක ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා මෙන්න මේ ටික දැක්කා. මට මෙන්න මේ විස්තර දකින්න ආශාස ප්‍රසවාස මෙච්චර ගාණක් බලන්න යන්න පුළුවන් වුණා. යනකොට ඒකට ඒ තිබුණු මුලින් විස්තර කරපෙකට මේ මේ විදියට වෙනස් වුණා කියලා ඕක ඔය ඔයතරතුරු සාරාංශ කරන හැටි ඉදිරිපත් කරන හැටි ඉතින් දිගට දිගට කරනකොට තමයි අහුවේ. දිගටම භාවනා කරන්නත් ඕනේ, සමටහන් සුද්ධ වෙන්නත් ඕනේ. එතකොට හිත දන්නව යන්න ඕනේ අත. ඒ නිසා යන විදිහ හරි හුඟක් උනන්දු කරන්න යන්න එපා. නැත්නම් හුඟක් තොරතුරු හුඟක් දියුණුවක් ඉස්සරලා බලාපොරොත්තු වෙන්න නරකයි. මේ ඇති කරගත්ත ගුණෝ තුල පදම ඇති කරගෙන සමතුලිත භාවය ඇති කරගෙන ගැම්ම කඩා ගන්න නැතුව දිගට ගෙනියන එක තමයි දක්ෂකම වෙන්න ඕනේ. පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී නාසිකාග්‍රයේ සිත යොමු කළ විට හුස්ම ඇතුල්වන පිටවන බව වෙන වෙනම හොඳින් දැනේ. මේ අතරතුර දිග හුස්මද පිටවන බවද දැනේ. මේ කායට අයිති ක්‍රියාවක්ය ක්‍රියාකාරීත්වයක් නිසා මගේ අනුදැනුම් නැතිව බලපෑමකින් තොරව සිදුවන්නක් බැව් මා අද්දුටු අද්දකීමයි. විනාඩි 40ක් 60ක් කාලයක් තුළ මේ ස්වභාවය පවත්වා ගැනීමේ හැකියාව මට ඇත. නමුත් මේකේ තාමවත් මෙනෙහි කිරීම ගැන වචනයක්වත් සඳහන් කරලා නැහැ. ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කට දැන ගැනීම පිළිබඳව ප්‍රයත්නයක් දරලා නැහැ. ඉතින් එතකොට ගොනුවක් එන්නේ. පෙරදක්මක් එන්නේ නැහැ. ඒක නිසා ඒ හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් දුවට විෂදව පරිච්ඡේදව වෙන්කර දැන ගැනීම සඳහා හිත මෙහෙවන්න ඕනේ. එක සැරේ මෙහෙවන්න ඕනේ. ඊට පස්සේ හිත ඒක අල්ල ගන්න. තාම මේකේ මදි මේ ආයුධ කැපෙන සුළු ගතිය, සියුම් ගතිය, නැත්නම් පරිච්ඡේද ඥානය වෙන්කොට දැන ගැනීම මදි. ඒ නිසා මේකට ආස්වාස ආස්වාස වශයෙන් මෙනෙහි කරලා ඒකේ ලකුණු ප්‍රස්වාසයත් එක්ක මෙනෙහි කරලා බලන ප්‍රස්වාසයත් එක්ක වෙනස දැක ගන්නාසුළු විමර්ශනයක් නැත්නම් විෂද කර දැකීමක් විසිතුරු කර දැකීමක් පතුරු ගහලා බැලීමක් තව ඉස්සරහට යන්න පුළුවන් ගතිය පේන්න තියෙනවා ඒ ටිකත් කරන්න. එතකොට තවත් හිතට ලොකු අදිෂ්ඨාන ශක්තියක් එනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි ආනාපාන සති භාවනාව මම ඉස්සෙල්ලාම කය දිහා බලලා හුස්ම වෙතට සිත පිහිටවනවා. නාසය ගාව ඇතුළට වේගෙන් එන හුලං පාරක් තේරුණා. ඒ ආස්වාස ගැන ආස්වාසයයි සිතමි. මේ ආස්වාස සමහර විට දිගයි හා කෙටි. සමහරක් වෙලාවට සීතලයි. ආස්වාසයෙන් පස්සේ සැහැල්ලුවෙන් හුලම් පාරක් පිට වෙනවා. ඒ ප්‍රාස්වාසයයි සිතමි. මේ ප්‍රාස්වාස සමහර විට දීර්ඝයි හෝ කෙටි. සීතලයක් නම් දැනෙන්නේ නැහැ. ඒත් ප්‍රාස්වාස සමහර විට නාසය ගාව තේරෙන්නේ නැහැ. ආස්වාස හා ප්‍රාස්වාස අතරේ පොඩි ගැප් තියෙනවා. ටික වේලාවක් පස්සේ කය සැහැල්ලුයි සමහර විට ටිකක් පැද්දෙනවා. ආපසු හුස්ම රැල්ලට සිත පිහිටුවාමයි මා කය උඩට උඩ කොටස කේන් කරාමයි පැද්දෙන ගතිය ඇහැරෙනවා. ආපසු හුස්ම ගැන බලනවා. පොඩි සතුටකුත් දැනෙනවා. නිින්ද එන්න නොදී හුස්ම ගැන ආපසු සිත පිහිටුවා හුස්ම ගැන ආපසු සිත පිහිටුවාමයි මා කෙරේ අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. එක මා කරන විදිය හරිද? දෙක පැද්දෙන ගතිය එන්නේ නිින්දට යන්න පෙරටද? තුන හුස්ම රැල්ල අඩුවී නැති වෙනකොට ආපසු දීර්ඝ හුස්ම ගන්න එක කමක් නැද්ද? ගරු ස්වාමින් වහන්සේ වහාම නිවන් සුව ලබත්වා. මේකේ තියෙන මෙනෙහි කිරීම පිළිබඳව කෝල ගතියක් තියෙනවා, පැකිලෙන ගතියක්. ආස්වාසය ආස්වාසයේදී කියලා හිත සැක කරන ගතියක්, ප්‍රස්වාසය ප්‍රස්වාසයේදී කියලා සැක කරන ගතියක්. ඉතින් මෙව්වට මේ නිරීක්ෂණය හරහා එහෙම නැත්නම් ගවේෂණය හරහා බලන්න ඕනේ සැක නිසකව දැනගන්න මේක සද්දයක්ද වේදනාවක්ද හිතවිල්ලක්ද ආස්වාසයද ප්‍රස්වාසයද කියලා ඒ වෙන්කොට දැනගැනීමේ ගතිය කොහොමදත් හිතට තියෙනවා තියෙනමයි. ඒක වසංගණ්ඩ හැදුවට ඉතියේ තියෙන එක තමයි විඥානයේ කෘත්‍යය. ඒක නිසා ඒක සැකහැර දැනගන්නාතෙක් මෙනෙහි කරමින් යන්න ඕන. ආස්වාස වේලාවේදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාස වේලාවේදී ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. ඒක මේ අඳුනගන්න බෑ කියලා කියනවනම් ඒක ෂට ගතියක් මායාවක්. මායවි ගතියක් හිතේ තියෙන. නිසා ඒක දෙන්න උදව්කරනද ගෙට එනකොට වැඩපොළට එනකොට ඩෙන්ටි කාඩ් එක දීලා ඉන්න කියන්නේ. කවුද ඉන්නේ දන්නේ නැහැ. ඊගොල්ලන්ට මිනිස්සු මෙච්චර ගණක් ඉන්නවා කියලා හරියන්නේ නැහැ. අහවල් අහවල් කාඩ් එක තියෙන මනුස්සයා ඇවිල්ලා තියෙනවා කියලා පංච් කාඩ් එකට ගැහුවා වගේ ආස්වාසය එනකොට අහන්න උඹේ අනන්‍ය පත්‍රය දීලා ඵලයක්. නැත්තම් යන්න දෙන්නේ නැහැ. ආන්නේ විදිහට මුරකාරයා මේ කාවල් කාර්යා මේ මුර කාමරේ ඉඳගෙන ඇතුළේ හැම කෙනාගේම අනන්‍යතාවයේ ජාතික හඳුනුපත් අංකේ પાස්පෝර්ට් අංකේ ලියා ගන්නවා වගේ ආස්වාසය එනකොට කියන්නේ යට ඔප්පු කරලා පෙන්නන්නේ. එහෙම නැත්නම් මේක කරන්න බෑ කියලා. ඒක කරපු ගමන් අර කියන විශ්වාසය ඇති වෙනවා. ওই පිටිපස්සේ තියෙන ටිකත් ඒකෙම රෝග ලක්ෂණයක් තමයි තාම සැකසහිතයි තොරතුරු මදි. හොඳට තොරතුරු ඉඳරින්න. එතකොට මේ දේ මම කළ යුතු දේ මේ දේ මට සිදු වෙන දේ කියන විෂද භාවය එනවා. මේ මෙනෙහි කිරීම කළ යුත්තක්. කිරීම හරහා පාලනයක් අතර ගැටෙන තත්වේ. ඊට පස්සේ සිදුවෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ සිදුවෙන දේවල් එක සිදුවීමක් අතර සෙල්ලියන්න ඕනේ. කරන දේ කරන දේ විදිහට භාවනා කරනවා කියලා ඇත්තටම කරන්න මෙනෙහි කිරීම විතරයි. අනික හරි ඔක්කොම සිදුවෙන දේ. ඒ නිසා හරියට අරමුණ මේකයි මම මෙනෙහි කරේ මේකයි වැටුනේ මේකයි කියන ක්‍රමයට යනවනම් දැන් හිත ඉස්සරහට යන්න හදන. හිත මේ කොච්චි පීල්ල උඩ කෝච්චි එන්ජින් එක තිබ්බා වගේ දැන් ඉතින් ඉස්සරහට තමයි යන්නේ. ඉතින් ඒකට පොඩි පෙරලෙන්න දෙන්නේ නැතුව මේ පීලි දෙකුඩු තියාගත්තා වගේ හදා ගන්නකම් හරි කරදරයි. බොහොම අමාරුයි මේක හරි ගස ගන්න. හරි ගස ගත්තට පස්සේ හුඟක් ඒ මූලික පියවරවල තියෙන සාධනීය පැත්ත, නිර්මාණශීලී ගතිය නිවන් දකින්න කම ප්‍රයෝජන ගන්න පුළුවන්. නිසා මේකේ තව පොඩි එකලස් කිරීම තියෙනවා. මෙනෙහි කිරීම සම්බන්ධව ඒකලස් කිරීම ටික කරගත්තාම ගොඩක් පිම්මක් පණී කියලා හිතන්න පුළුවන්. ගත්තර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඊයේ ඔබ වහන්සේට මා සක්මන් භාවනාවේදී වම දකුණු වශයෙන් වෙන් කර ගැනීමත් පයේ මුලැමැදාග තබන ආකාරයේ දුටු බවත් පවසමින් විදිරට කළ යුත්තේ කුමක්ද යැසීමේ. වහන්සේ පැවසූ පරිදි අද නිතර තවදුරටත් සතිය පිහිටවමින් වඩා වැඩි වීර්යයෙන් භාවනාවේ යෙදෙමිනි. තීන මිද්දේ පිළිබඳ ප්‍රශ්න ඇසුවේද මා විසින්මයි. නිසා බොහෝ දෑ අවබෝධ වී තිබිනි. සමාධිගත වන සිතට තීන මිද්දේ එන මොහොත දුටු වෙමි. රාත්‍රියේදී පරයන්ක භාවනාවේදී ඒ හඳුනා ගතිමි. හඳුනාගත් අයුරු පිළිබඳ පළමුව දී වෙමි. වරණතුල ආනාපාන සති භාවනාව පිළිබඳ ලියු ලිපියේ ඇත. ගතසිත දෙකෙන් පුදුමාකාර ජවයකි. උදෑසන සක්මන් භාවනාවට යොමු වෙමි. පෙර පරිදි සතිය පිහිටන තෙක් වම දකුණු වශයෙන් පියවර තැබීමි. ඉන්පසු පයේ මුලැමැදාක පියවර තැබෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. සතිය පීඩාගත් සිතින් වම් පාදයේ හා දකුණු පාදයේ තැබීමේදී දැනෙන දෑ පිරික්සෙමි. දකුණු පාදයේ තබා වම් පාදයේ ඉස්සීමේදී වැලි පොළවේ සීතල පාට දැනෙන විට ශරීරයේ උඩ කොටසෙන් උණුසුමක් පිටු වාසේ දැනිනි. ශරීරයේ බර දකුණටත් දකුණු පහපට ඇඟිල්ලට වැඩි බරක් ඇඟිලි පොළොවට තෙරපීමේදී දැනුනි. දකුණු පාදයේ ඔසවා පියවර මැනීමේදී ශරීරයේ බර වම් පාදයට දැනෙනු අතර ශරීරයේ බර වම් පාදයට දැරීමේ හැකියාව වැඩි බව දුටු වෙමි. දකුණු පාදයේ පොළව ස්පර්ශයේදී මහපට ඇඟිල්ලෙන් භූමියට දෙන තෙරපුම මත ශරීරය සම්බාර කරගත හැක. නැතිනම් කුඩා වරාණදිතා කුඩා අසමබර බවක් නිරීක්ෂණය කෙලිමි. ඉන්පසු කෙමෙන් ආශ්වාස ප්‍රශ්වාස වෙත සිත යොමු කෙලිමි. මා මෙසේ දුටු වෙමි. සෑම විටම සෑම පියවරක් තැබීමේදී පළමුව ඉදිරියට තැබූ পায় එසවෙන විටදී ආශ්වාසය සිදුවේ. මෙම পায় තැවීමත් අනෙක් পায় එසවීමත් සමග ප්‍රශ්වාසය සිදුවේ. උදාහරණ දකුණු පාය ඉදිරියට තබා සක්මන් කළේ නම් එම සක්මන අවසානයේ වන තෙක්ම ආශ්වාසය සිදුවන්නේ දකුණු පාය ඔසවන විට පමණි. ඉන්පසු සතිය එහිම පිහිටුවාගෙන සක්මනෙහි යෙදුණෙමි. මේ අතරතුර වරක නැවතුණෙමි. එවිට ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි බවක් දුතිමි. එක්මන් පියවරදී ආශ්වාස ප්‍රශ්වාසත් එයට සමාන්තරවම සිදුවන බව දිටිමි. කය ආශ්වාසෙම හිඳුවා පය ඉදිරියට තබමි. එවිට පයේ සම නම්‍යශීලීත්වයෙන් නම්‍යශීලීත්වයක් නොමැති බවත් ආයාසයෙන් පය ඉදිරියට තබන්නා වූ බව දුටිමි. ප්‍රශ්වාසය සමග පළමු පියවර ඔසවත් ඔසවන්න ඔසවන්නට බැලුවෙමි. ඒ කල නොහැකි බව දුටුවෙමි. මේ අනු ආශ්වාස ප්‍රශ්වාස හා පියවර තැබීම අතර ඇති සම්බන්ධය දුටීමි. තවද ආශ්වාසයේදී සිරුර තුළ ගුරුත්වයෙන් ඉහළට යැඳීමක් සිදුවන නිසා පය ස්ථීම ලේසි බව හැඟුණි. ප්‍රශ්වාසයේදී වන්නේ පොළොව දෙසට තෙරපීමකි. එවිට පය තැබීම පහසුයි. ලෝකයට තියෙන්නේ මේ ශරීරය තුළ නොවැදී නොවේදයි සිතිනි. සමාන ලෝකයම තියෙන්නේ මේ ශරීරය තුළ නොවේදයි සිතිනි. නවීන තාක්ෂණ ක්‍රම නිපැවුම් සියල්ලේම ඇති ක්‍රම සාවිදි මේ ශාරීරික ක්‍රියාකාරීත්වය තුළ ඇතයි සිතුනි. නොදකපු දෑ දැකපු හා අවබෝධ වූ දෑට වඩා බොහෝ යයි හැඟුනි. මෙසේ සක්මනේ යෙදී සිටියදීම පිටි පියවර එසේම සිටගෙන හුස්මට පමණක් අවධානය යොමු කෙලිමි. ඉන්ලද අත්දැකීම් මෙසේය. සිත සමාධියට ආසන්න වඩවිටදීම වාගේ මුහුණ පුරා අල්පෙරිති තුඩු වලින් අනින විට දැනෙන ආසේ දැනුනි. එය මින් පෙරද ඇති දැනී ඇති හේයින් එය නොවේදනාවක් ලෙස හා බාධකයක් ලෙස දැක එය ඉවත් කර මනසේ හා සිතේ ඒකාග්‍රතාව වෙතම අවධානය යොමු කළෙමි. ඉන්පසු ලොකු හිස් බවක් දැනිනි. මට දැනෙන්නේ ක්මක්දයි මගෙන්ම විමසෙමි. හිස් බව පමණි. මා තුලින්ම එම පිළිතුරු ලැබුණි. හැඟීමක්ද නැත, දැනීමක්ද නැත, ගඳ සුවඳක්ද නැත, ස්පර්ශයක්ද නැත, ශූන්‍ය බව පමණක්ම ඇත. ඇයි මට මෙහෙම දැනෙන්නේ යයි විමසෙමි. නිරීක්ෂණය කෙලිමි. එවිට විනිවිද නොපෙනෙන අඳුරු රවුමක් මා දුටුවෙමි. දිගින් දිගටම ඒ කුමක්දයි බලා සිටීමි. ඉන් යමක් නොපෙනුණු බැවින් ඇයි මට අඳුරක් නොපෙනෙන්නේ යයි විමසීමි. නිරීක්ෂණය කළෙමි. ඉන්පසු සූර්යා දෙස බැලූ විට පෙනෙන ආලෝකයේ බඳු ආලෝකයක් පැමිණ අඳුර රවුම් පටලේ නොපෙනී ගියේය. එතුළ බලා සිටනා විට ඇතුළට රාගය පෙති පහක් සහිත මලක් වරණතුලේ නමක් කීමට දන්නේ නැත. දිස්විය. එහි ඇතුලාන්තයේ කළුවරම කළුවරයි. පිටිවටේ පමණක් සුදු පාටයි. මා එදෙසම බලා සිටියෙමි. ඉන්පසු කහ පාට මලක් දිස්විය. එහිද පෙරසේම ඇතුලාන්තය හා පිටි කළුම කළු පාටයි. පිටිවටේ පමණක් කළු පාටයි. ඇයි ඒ කළු පාටයයි මම විචාලෙමි. එවිට අත්ලාන්තයෙන් පහපාට පෙති පහක ලස්සන මලක් මතු වුණි. ගැඹුරු අධ්‍යයනයේ තුලින් අවබෝධය ප්‍රඥාව දියුණු වන්නේයයි මට මා තුලින්ම පිළිතුරු ලැබුණි. දකින්න දේ දැක, ඇසෙන දේ අසා, විඳින දේ විඳ, ඉන් අතර නොය යුතුයි. භාවනාව තුළින් තීක්ෂණ දැනීමකින් අත්දකින අත්විඳින රූප අවබෝධ හා ප්‍රගුණ කිරීමයි ප්‍රඥාව දියුණුවේ මගයි හැඟුණි. නැවත ශූන්‍ය බව අත්විඳෙමි. ඉන්පසු සහැල්ලු බවක් දැනුනි. සුබ දැනීමක් ලෙස දැනුණුත් අතර එලෙසම සිටීම සිටුනි. එවිටම එය ලෝහයක් අල්ලා ගැනීමක සමාන ලෝභයක් වෙන්න ඇති. ලෝභයක් අල්ලා ගැනීම යන හැඟීම දැනුනි. ඉන් මිදී නැවත පියවර මැන සක්මන් කළෙමි. ගරු ස්වාමින් වහන්සේ මාලද මෙම අත්දැකීමත් සමග භාවනාවේ ඉදිරි පියවර සඳහා කමඨහනක් දෙනු මැනවි. පිරුවන් සරණයි. මේ දෙපොලක් සංකීර්ණ කරගෙන තියෙනවා මේ ආස්වාස් ප්‍රසවාසයයි වම දක්ුණයි කියන එක පටලවාගෙන අනිත් එක මේ භාවනාදී පේන දේවල් විග්‍රහ කොට බැලීම ඥානයයි කියලා සම්පූර්ණ වැරදි අදහසකට කටයුතු කළා. මේ දෙක නැත්තම් බොහෝම ලස්සනට හිත ඉදිරියට යන්න හදලා තියෙනවා. ඒ නිසා මේ අමතර සංකරතා අමතර දේවල් ඔලුවට දාන්න එපා. වම දකුණ දනකොට පෙන්ුණට කමක් නැහැ ආනාපානේ. නමුත් Tamange සාචනය, Tamange මෙහෙවීම, මානසිකාර්ය, විතක්කය ආනපාන වම දකුණත් එක්ක තියන්න. එහෙම නැතුව ගිහිල්ලා ඒ ඒකට තව ආනපානෙකුත් පටලවාගෙන ඊට පස්සේ මේ පේන මල් වල පාට බල බල විස්තර කතා කරන්න හදනවයි කියලා කියන්නේ ලොකු හීන ලෝකයක්. ඒක හොඳයි ඔය වෙලාවේදීම අල්ල අයින් කර දෙන්නේ නැත්තම් ඔය හිතින් ඉතින්ම අවලා පෙන්නේ චින්තාමේ රූප ඕන පිස්සුවක් පිස්සුවකට යවන්න පුළුවන්. පිස්සුම තමයි. පිස්සු හොඳ එක කියලා කියතයි. ඒ නිසා කරුණා කරලා මේ පොළොව තියෙනකොට දැනෙන ප්‍රත්‍යක්ෂයයි ඒ පේන දේවල් විග්‍රහ කරන යන චින්තාමය ඥාන දෙක පරිච්ඡේද කරගන්න. ওই චින්තාමය ඥාන gedara ඉඳගෙනත් කරතයි. ඒකට සිල් ගන්න ඕනේ නැහැ. ඒකට බාහන මැදස්ථානට යන්න ඕන බෙහෙත කොහොමඩක්වත් පුලත් කන්න පුරුද්දිච්ච එක පුලත් කෑ වගේ කකා කකා ඉන්නවා. නමුත් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ නෑ බෑ කියන බැරි ප්‍රත්‍යක්ෂය මේ පොළවේ පය තබනකොට දැනෙන අත්දැකීම. ඉතින් මේ දෙක වෙන් කරගන්න. ඒ වගේම මේ සක්මන් භාවනාවේදී ආනාපානේ වගේ අමතර දේවල් දාගන්න එපා. ඒව වළක්වන්න නෙවෙයි ඒව එනවා. නමුත් ඒක ඉදිරිපත් කරන ස්වරූපයෙන් පේනවා කොච්චරක් ආනාපාන තැන දීලා තියෙනවද කියලා. මේ දෙක මේ මේ කාරණා දෙක මේ සරල ලස්සනට භාවනා ගිය එකකට පොඩි ඇතිවෙච්ච සංකරතා දෙකක් මේක හිතලා කරගත දෙයක්. ඒ නිසා මම හිතනවා ගලවන්න පුළුවන් වෙයි කියලා. ඒ ටික නැතුව එකවරකට එකයි ඒක හොඳට දන්නවා කියන අදහසෙන් වම දකුණ විතරක් කරගෙන යන්න බයන්නේ. එතකොට ওই ටික කොහොමදත් වෙයි. ඒකට තමයි ඉදිරිපත් කිරීමත් හරි සරලයි. ඒ වගේම මේ අවබෝධ කරගන්න තියෙන දේ දෙක තුනක් නෑ එකයි එකවරකට කරන්න. නැත්නම් මේ පහන හොඳට සීති වෙලා තියෙන බව පේනවා. නමුත් අනවශ්‍ය මෙහෙවීම වෙලා තිනවා. අන්නේ දෙක නැති කරන්නයි මම මේ උපදේශයක් වශයෙන් කතා කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මණ තුලදී නිදිමත ඇතිවීම තිබුණි. යටිපත් තුල වැලිමත් තැබීමේදී එක් පාදයක් පිළිඹෙහි දකුණු පැත්තේ සිට ස්පර්ශ වීමද අනෙක් මැද සිට ස්පර්ශ වීමද සිදුවන අතර වැලි පොළවේ ඇති උස් මිටි ස්ථාන ස්පර්ශය සිදුවේ. ඉඳට නිදිමත ගතිය එන විට එය දැනගෙන දැකගත හැක. යටිපත්ලේ ස්පර්ශය ඇති වෙනස්කම් දැනීම වෙනම සමගම එය ඇතිවේ. සමානය නැතිවේ. පරයන්කය තුළදී මුලින්ම හුස්ම රැල්ල ඉහළ යන්නේද පහළ යන්නේද යන්න තේරුම් ගැනීමට නොහැකිව ඉතා කෙටි වේලාවක් ගත කරමි. ඉන්පසු එය දැනේ. එය ඉහළට පහළට ඇදෙනු දැනේ. ඉහළට යන හුස්ම රැල්ල ටිකෙන් ටික දිගුවනු දැනේ. පහළට යන හුස්ම රැල්ල දෙසේය. නැවත එය කෙටි වේ. එක් අවස්ථාවක හුස්ම රැල්ල කලින් තිබුණාට වඩා ඉතාමත් සංසිඳී කීකරු බවට පත් වී ඇතයි සිතේ. මේ ආභ්‍යාසයෙන් පිටතට හිත අභ්‍යාසයෙන් හිතට පිටතට හිත ඇදී යනවත් සමගම නැවත සිත අරමුණට පැමිණේ. මීට පෙර අද්දුටුවාට වඩා පරයන්කය තුළ ඊටමත් හොඳින් රැඳී සිටීමට පුළුවන්. කාලය ගතවනවත් සමග හුස්ම ඉහළ පහළ යෑමේ වෙනස්කම් දකිමි. තිරිසන් වීම යනුවෙන් සඳහන් කළේ මේ දෙයද මිනිද්දියට කළ යුත්තේ කෙසේද පහදා දෙමින් කාරණක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මොකද අන්තිම වාක්‍ය දෙක? තිරිහන් වීම යනුවෙන් සඳහන් කළේ මේ දෙයද? මින් ඉදිරියට කළ යුත්තේ කෙසේද පහදා දෙමින් කාර්යකු ඉල්ලා සිටිමි. මේ මේ අද කියපු ඔක්කොම මෙතක ඉදිරිපත් කරපු ඔක්කොගෙම වගේ තියෙන ටිකක් තියුණු කිරීම සඳහා දිරිගැන්වීමක් මේකෙත් මේ ආස්වාද ප්‍රසවාස වෙන්කොට දැනගන්න පුළුවන් තරමට තිසියුම් කරනවා නම් වෙන් කරලා මෙනෙහි කරන තරමට වීරිය තියෙනවා නම් මේට වැඩි බොහෝම පිරිසිදුවක් එයි. තාම නාකි බවයි පේන්නේ තියෙන්නේ. තිරියන් උනායි කියලා සහතිකයක් දෙන්න අමාරු. තාම තොගේට සලකන්න හදන්නේ සිල්ලර් බිස්නස් එකට බැස්සට බැස්සට දෙන්න පුළුවන්. තාම තොගේට දාමට යන්නේ ආශ්‍රතසත් දෙකම එකට දාලා කතා කරන්නේ. වෙන් වෙන් කරලා අල්ලන්නේ. එතකොට ඔයිට වැඩිය ලාභයි එක ඒකකයකින් ලැබෙන ලාභ ගන්න වැඩි තොගේට දාමට වැඩිය සිල්ලර් වෙලා දාන්න. හැබැයි උදේ ඉඳලා හැන්දෑනකම් කඩේ අරගෙන ඉන්න වෙනවා. මුල් ටිකේදී එහෙම තමයි. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් ඊයේ පෙරදත් එක්ක බලනකොට සෑහෙන තොරතුරු ටිකක් ගන්න හැටි දන්න. තාම අර දෙක දෙක දෙපැත්තට කොණ්ඩ දෙපැත්තට බෙදලා බීරනවා වගේ ඒකේ දුර්වලකම තාම තියෙනවා. හැබැයි ඒ චිත්‍ර අමාරු දැනක් නෙවෙයි ඒක. මේකයි කළ යුත්තේ කියලා දන්නවනම් ඒක එච්චර අමාරු තැනක් නෙවෙයි. ඒකට ඉදිරිපත් වෙන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කියන වශයෙන් කියන්නේ තියෙන්නේ. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මම පුහුණු කරන්නේ ආනාපාන සති භාවනාවයි. පටන් ගැනීමේ පටන්ම ආශ්වාසයේ ඊතා සියුම් වායු රැල්ලක් ලෙස නාසය අග්‍රේ දැනෙන අතර ප්‍රශ්වාසය නොදැනෙන තරම්ය. මේ ලෙස වරණ ඇතුළේ බලා සිටින මෙනෙහි කරන විට වායු රැල්ල නොදැනෙන තත්වයටපත් වී සියල්ල නොදැනී සිට යම් වේලාවකින් පසුව නැවත අවදි වේ. මෙය දිගින් දිගටම භාවනාවේදී සිදුවේ. තවත් සමහර විටක හුස්ම රැල්ල දෙස බලා සිටන විට සිතවිලි දුරු වී හොඳින් සිත දැනීම තිබේ. නමුත් මෙනෙහි කළ යුතු දෙයක් නැත. හිස් ලෙස බලා සිටීමත් පමණක් දැනේ. සමහර විට හුස්ම රැල්ල ආශ්වාස ඉතා සියුම් ලෙස දැනේ. ප්‍රශ්වාසය ඊටත් වඩා සියුම් ලෙස දැනේ. සමහර විට හුස්ම ගැනීමක් නැති තරම්ය. මේ தત્ත්වය පහදා දී තවදුරටත් ඉදිරියට භාවනා කරගෙන යාමට ඔබ වහන්සේගේ කාරුණික අවවාද ලබා දෙනසේක්වා. අපට සුගතිගාමී වන්නට උපදෙස් දෙන පින් බල මහිමෙන් මේ අත්භවයේදීම අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. මේකේ විස්තර වෙලා තියෙන එක තව පොඩ්ඩක් කාලානුරූපව නැත්තම් ක්‍රමිකව ගොනු කරන්න වෙනවා තේරෙන්නේ නැත්තම් එක පරියන්ඛයක් ඇතුලේ වර එක ආනපානේනවා ආයසියුම් වෙනවා තැම්පත් වෙනවා ඊට පස්සේ ආයවිස් වෙනවා ආයසියුම් වෙනවා ආය තැම්පත් වෙනවා කියන චක්‍ර කීපයක් පේනවා කියන එකද එහෙම නැත්තම් එක සැරයක් හිත තැම්පත්ලා කරනට පස්සේ පරියන්කෙන් නැගිටලා ගිහිල්ලා අලුතෙන්ම පටන් අරගෙන කියන ලියමනක්ද කියලා මේ ලියමනෙන් තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ වුණත් මේ වගේ උපදේශයක් දෙන්න පුළුවන්. මේ ආස්වාද ප්‍රසවාසයේ කියන එක අපි වාඩි වෙනකොට හිතාන හිටියට නিত্য සංඥාවක් නෙක අනිත්‍ය දෙයක්. ඒක විපරිණාමයටපත් වෙනවා. ඇතුව නැති වෙනවා. වෙනස් බවට ලක් වෙනවා. ඉතින් වෙනස් බවට ලක් වෙනකොට සාමාන්‍ය ආස්තික පැත්ත, ඇති පැත්ත, ගොරෝසු මට්ටම, සියුම් මට්ටම සහ අතිසූක්ෂම මට්ටම කියලා වෙනස් වෙනවා. මට අන්තිමකට බහිනවා. ඉතින් සාමාන්‍ය අපි භාවිතාවේ කරන දෙයක්. ඒ අතිසූක්ෂම தත්තරපත් වුණාට පස්සේ යෝගාවචරයට අරමුණක් නැතුව නිමිත්තක් නැතුව ආස්වාද ප්‍රසවාසයත් නැතුව සතිය පවත්වන්න අවදිමත් භාවයේ තියාගන්න පුළුවන්ද කියන අභ්‍යාසයටපත් වෙනවා. නමුත් ඒකේ ඉන්නකොට සමහරව සාර්ථක වෙනවා සමහරට ඒක නිින්දක් කියලා පටලවා ගන්නවා. පැටලෙන දාත් ඉඳ තියෙනවා. නමුත් මේ ඉන්නකොට ඒක පාරටම කිසිම තමන්ගේ මෙහෙයමක් නැතුව ඔක්කොම ඇවිස්සෙනවා. ඔක්කොම ආයසරයක් වේදනා, හිතිලි, සද්ද එන්නේ ඉඳ තියෙනවා. ආවොත් ඒක යෝගාවචරගේ දෝෂයක් නෙමෙයි සතිපට්ඨානේ හැටියක්. ඊට පස්සේ ආය ආනපනේ අහුලන්න පුළුවන්ද? අහුලගෙන ආයත් ආනපනේ ආධුනිකෙක් වාගේ, නවකෙක් වාගේ කෙරුවොත් අර ඉස්සලා අත්දකපු චක්‍රේ නැවතත් අත්දකින්න පුළුවන්ද කියලා මේ තොරතුරු වල පිසද නැහැ. අන්න එහෙම අහගෙන ඉන්න එක්කනට ඒ තොරතුරු අවබෝධ කරගන්න sannivedana වෙන. දිරව ගන්න පුළුවන් වෙන තාලෙට භාවනා කෙරෙන්නත් ඕනේ, වාර්තා වෙන්නත් ඕනේ. ඒ නිසා මේ ලියපු එකනා කැමතිනම් මෙතනදීම ඒක පිරිසුදු කරලා දෙන්න ඒ අනුව උපදෙස් දෙන්න පුළුවන් නැත්නම් තව මේ පිරිසිදුව කියන්න කාලානුරූපව සිදුවෙන දේ ඒකටයි ඔය ආස්වාසයයි ප්‍රස්වාසයයි සසඳන්ඩ ඊටසේ ආස්වාසයට වෙන දේවල් ආස්වාසයත් එක්ක සසඳන්ඩ ප්‍රස්වාසයට වෙන දේවල් ප්‍රස්වාසයත් එක්ක සසඳන්න කිව්වනම් අහගෙන ඉන්නකොට පැටලෙන්නේ නැහැ නැත්නම් ඒකට ඉච්චර විවේක වෙලා නැහැ. ඒ නිසායි මට මේක අහන්න වෙන්නේ. ඉතින් ඒක එහෙම අවශ්‍ය නැත්තම් වැදගත් නැහැයි කියලා හිතනවා කට උත්තර දෙන්න අකමැති නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුරුදු කරමි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම ඉහළ පහළ යන ආකාරය බලා සිටනවට වඩා ඉක්මනින්ම අනිත්‍ය භාවනාව වැඩිීමේදී සිත එකඟ වේ. එනම් ඇසේ අනිත්‍යභාවය ඇසට පෙනෙන රූපවල විඥානයේ ස්පර්ශයේ වේදනාව සංස්කාර සංඥාවන් අනිත්‍ය බව මෙනෙහි කිරීමෙන් ඉක්මනින් සිත එකඟ වේ. ඉන්පසු ආනාපාන සති භාවනාව වඩමි. මෙය නිවැරදිද? මේ සඳහා ඔබගේ කාණ්ඩික අවවාදය ලබා දෙනමින් ගෞරවපූර්වක දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයසරකර පළවෙනි දවසේ කියලා දෙනවා එක ආනාපානිකවත් විස්තර ලියන්නේ නැහැ. තාම ගොඩ බිම ඉඳගෙන අමුඩ ගහනවා මොහොත හත් ගවුවක් තියෙද්දි ආ මෛත්‍රී අනිත්‍ය කරණද ආනපානි කරණද දැන් දවස් 3ක් ගියා එක හුස්මක් එක හුස්මක් පල්ල මට මේ ආස්වාසය පේන්නේ මෙහෙමයි ආස්වාසය මෙන්න මෙහෙමයි කියලාවත් තාම කරගන්න බෑ ඒ නිසා මොන්න දේෙන් හරි ගමන්නේ අනිත්‍යෙන් හරි ගමන්නේ දුකෙන් හරි ගමන්නේ අනාත්මෙන් හරි ගමන්නේ නැත්තම් තම්බි කරි ලෙබ්බෙගෙන් හරි ගමන්නේ ආනපානට ඇවිල්ලා එක හුස්මක් විස්තර කරන්නේ ඇයි මෙච්චර මේ බුදුරජාණන්සේ ඍජුව කියන දෙයට තෙපර බාන්නේ? ඇයි මෙච්චර චපල? ඇයි මෙච්චර වංචනික? ඇයි මෙච්චර ෂට? අර ගෙදරින් ගෙනා වුණාද තියන පටලවාගෙන ඉන්නවා. පෑනොත් ඉවර කරනවා, තින්තත් ඉවර කරනවා, කාලෙත් ඉවර කරනවා. ඔච්චර බැගෑ වුණාට එක හුස්මක් විස්තර කරන්නේ නැහනේ. අද තුන්වෙනි දවසේ. ඉතින් ඒක නිසා එන්න පිටසත් එක්ක ළඟිටලා එන්න නැගිටලා ඇවිල්ලා ඕන පසුබිමක් විස්තර කරන්න. ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අඩු ගන්න මොන දහංගටේ දාලා හරි තමන් ඉදිරිපත් කරගත්ත එක ආස්වාද ප්‍රසවාස නැත්නම් එක පිම්බීමක් ඇකිලිව නැත්නම් සක්මන් කරනකොට එක වමක එක දකුණක වැටෙන දේ විස්තර කරගත්තා නම් ඒක විශාල මේ වෙනසකට හැබැයි වෙනසකට තුරු දෙනවා තාම තෙපර බා. ඒ නිසා මම හිතන්නේ යන්නත් වෙන්නේ තෙපර බාමින් තමයි. මේ කියන මූලික දේ පිළිගන්න කැමති නැත්නම් ඒකට ඔච්චරම හිත කෝල වෙනවා නම් හිත පසුබානවා නම් සැකේ විතරයි ඉතුරුයි. කරුණාකල ඒක නිසා කාලය නාස්ති කරන්න එපා. මේ දෙන උපදේශ හැටියට මේ අහන දේ කියන්න ඔය අපිට අදාළ නැති ප්‍රශ්න වෙනුවෙන් සාකච්ඡාව හෝ බෑන්ක් වල විනාශ කරන්නත් එපා. මේ කියලා දෙන උපදෙස් දෙන යොමු දෙන දේ බලලා Tamanට බැටහෙන ඒ ටික විතරක් වාස්තා වාර්තාගත කරා නම් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ මූලික උපදේශ පන්තියට නැවත අහුම්කම් දෙන්න කියන එක තමයි කියන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව ආරම්භක අවස්ථාවේදී වම් පාය සහ දකුණු පාය සක්මන් මළුවේහි තබද්දී වම සහ දකුණ වශයෙන් මෙනෙහි කරමි. පාදවල යටිපතුල් වැල්ලේ තෙරපෙන බවක්, වැලි පාදයට තෙරපෙමින් සරසර ගාන ශබ්දත් ඇතිවන බව අද්දුටුවෙමි. මෙසේ පියවර තබද්දීම මේ ලැබපු අත්දැකීම ඔබ වහන්සේට පැවසීම සඳහා කරුණු පෙළගස්වන්ට යාමෙන් කමඨහන් අරමුණට යටපත් වී සක්මන් මළුව මත ඇවිදිමින් සිත ඇතුළත කතාවක් ඇති වෙයි. ඉතා කිටි වේලාවකින් මේ ඇතුළත ඇතිවන කතාව අනවශ්‍ය බව අවබෝධ වී නැවත කමඨහන් අරමුණෙන් සක්මනෙහි යෙදුණෙමි. මේ අවස්ථා ගණනාවකදීම සිදු වූ අතර මේ මා තුළ ඇති මානය අධික වීමක් හෝ මෝහය අධික වීමක් විය හැකිද? මෙයින් අධික මෙහෙසට සහ අසාර්ථකත්වයට පත් වූ මම සිතට දැඩි බීරයක් අරගෙන සිත දෙපා වලටම යොමු කර පිටත කිසිම ආරමුණක් නොගත්ෙමි. කමහටාන් අරමුණෙන්ම යමි අදිෂ්ඨාන කර සක්මනේ යෙදුණෙමි. මේ අවස්ථාවේ දකුණු පාය තබනවත් සමගම පාදයේ යටිපතුලට වැලිවල තෙරපීම දරුණි. ඒ සමගම වරණ තුල අතරක් නොමැතිව වම් පායෙහි එසවීම විලුඹෙන් පටන් ගත් අතර විලුඹට වැඩි බරක් නොදැනුනි. පාදයේ මහපට ඇඟිල්ල ලොකු මහපට ඇඟිල්ලට ලොකු පීඩනයක්ද දැනුන අතර වැලිද ඇඹරී ගියේය. මෙසේ සක්මන් කරද්දී වම් පාය එසවි දන හිසින් නැමී ඉදිරියට ගොස් විම තබද්දී වම් කකුල මනසත් සමග සංවේදීව සංවේදීව දක්මින් ක්‍රියා කළ බවත් ඒ සමගම ඒ අයුරින්ම දකුණු කකුලේ ක්‍රියාවලියත් ඒ අයුරින්ම මාරුවෙන් මාරුට මනසින් දක්මින් සක්මනේ යෙදුණෙමි. බොහෝ වේලාවක් සක්මන කරන අතර වූ විට මගේ බිමට නැඹුරු ඇසට පෙනෙන පොළොව යට කිඳා බහින ගතියක් දැනුනි. මේ නිවැරදිද? ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. මේකේ තියෙන තොරතුරු සංවිධානය කිරීමේ ප්‍රශ්නයක්. එනිසා පුරුද්දක් යානින්ද හැම පරියන්කයක්ම හැම සක්මනක් ඉවරචාම වාක්‍ය දෙකක් ලියන්න. පරියන්කේ වුණාට පස්සේ ගිහිල්ලා වාක්‍ය දෙකක් ලියන්න මේ කරපු සක් පරියන්කේ ගන්න. සක්මන් කරලා වාක්‍ය දෙකක් ලියන්න. එතකොට දන්නවනේ කී කිය ඉන්න දෙයක් නෑ. මම දැන් ඉතල පරියන්කේදී මේ දේ ලියලා ආවා. ආ දැන් ගිහිල්ලා ඒක නිවැරදි කරන එකයි තියෙන්නේ. ඉතල සක්මණේදී මම මේ දේ ලියලා ආවා. දැන් ගිහිල්ලා නිවැරදි කරන්න. එතකොට කොහොම කියනවද මොනවා කියනවද කියලා මේ සංවිධානය කිරීමේ වගකීම පෑනකටයි කොලේටයි දෙන්න. ඒ වගේම මේ පරියන්කය තුලදී ඒ සැකයක් එනවනම් සැකේ කියලා මෙනෙහි කරන්න. ආස්වාද පය තියෙන වම තියෙනකොට වම කියලා මෙනෙහි කරන්න. දකුණු තියලා දකුණු මෙනෙහි. එතකොට ඒ සිද්ධිය එතනින් ඉවරයි. මේ දෙක එක පටලවා ගැනීම වලට අපිට තියෙන තාක්ෂණික උත්තරේ වුවයි. ඒ නිසා යෝගේ සරල උපක්‍රමයක් කරපු ගමන් අර තියෙන ප්‍රශ්න ඔක්කොම අයින් වෙලා යනවා. භාවනා නිසින්ද වැටෙනවා. ඒ නිසා ඒකට ඒ වගේ දේවල් කරලා අපි අනුග්‍රහ කරන්න හැම පරියන්කයකටම පස්සේ වාක්‍ය දෙකක් ලියන්න. හැම සක්මනකට පස්සේ වාක්‍ය දෙකක් ලියන්න. ඒතකොට තියෙන්නේ මේ ලියපු දේ හරිද වැරදිද කියලා බලන එකනේ. ඒක ඒතකොට අපි දවසක් ඇතුළත පරියන්ක කීපයක් කරනවා. පරියන්කයේදී හෝ සක්මනේදී ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නයක් කියලා මෙනෙහි කරන්න. නැත්නම් වම දකුණ කියලා මෙනෙහි කරන්න. එතකොට විනිශ්චය එතනදීම සිද්ධ වෙනවා. ඒක ලොකු ගැම්මක් වෙයි මේ වගේ චර්තවලට. දීර්ඝාය වේවා ගරු ස්වාමින් වහන්සේ සක්මන ආරම්භයේ ඇවිදින බව දැන පසුව වම් පාදයේ තබන විට වම කියා මෙනෙහි කරමි. දකුණු පාදයේ තබන විට දකුණ කියා මෙනෙහි කරමි. ගමන් කරන වේගෙද ටිකෙන් ටික අඩු වී යයි. වම් පාදයේ තබන විට විලුඹේ සිට මහ පට ඇඟිල්ල දක්වා ස්පර්ශය හොඳින් නිරීක්ෂණය කළෙමි. වැලිවල සිනුදු බවද, රළු බවද, සිසිල් බවත්, උණුසුම් බවත් හොඳින් දැනුනි. වම් පාදයේ ඔසවා ඉදිරියටගෙන ගොස් තබන විට දකුණු පාදයේ ක්‍රමෙන් එසවේ. ඒ අතර පොඩි කාලයක් තනි පාදයෙන් මුළු ශරීරයෙන් බර දරා සිටින බව දැනේ. වරාණ තුල වම ඔසවන විට දකුණු පාදයේ ශරීරයේ බර දරා සිටී. දකුණු ඔසවන විට වම් පාදයේ බර දරා සිටී. මේ අතරතුර කාලය තුළ ශබ්දවලට සිතවිලි වලට සිත පිට ගියද ටික වේලාවකින් නැවත වම දකුණ කියා මෙනෙහි කරමින් සක්මන පවත්වාගෙන යමි. මෙය නිවැරදිද? අනුකම්පා කර මේ ගැන වදාරණසේක්වා. තෙරුවන් සන්නයි. නිවන් සප ලැබේවා. මේකේ ඔක්කොම වගේ තොරතුරු තියෙනවා. නමුත් අර දීලා තියෙන පිළිවෙල නෑ වම වම කියලා මෙනෙහි කරා මෙන්න වමේ තොරතුරු දකුණ දකුණ කියලා මෙනේ කරා මෙන්න තොරතුරු කියලා ඔය ලියුමම ආයසරය ලියලා බලන්න. එතකොට මම වම වම කියලා මෙනේ කරනවා දකුණු දකුණු කියලා මෙනේ කරනවා කියලා විස්තර කළා පස්සේ වම මෙහෙමයි දකුණු මෙහෙමයි කියලා අර මේ වගුවක් හදලා ලියලා දෙන ක්‍රමය සරල ක්‍රමයේ පොඩ්ඩක් පටලවාගෙන තියෙනවා. ඒ නිසා ඉදිරිපත් කිරීමේදී ප්‍රශ්න තියෙනවා. ඒකයි කියන්නේ අරමුණ මේකයි මෙනේ කරේ මේකයි මට උනේ මේකයි. අරමුණ මේකයි දකුණ කියලා දකුණ අරමුණ ගත්තොත් දකුණ දකුණ කියලා මෙනෙහි කර වැටුනේ මේක කියලා ඊටාම සරල විදියට ඊටාම ඍජු විදියට මේ තොරතුරු ටික දාලා අනිත් දවසේ ගිහිල්ලා බලන්න මේ දාලා තියෙන තොරතුරු මම දැකපු මේ වම තියෙනකොට ওই ටිකමද දැක්කේ කියලා. ඒක තමන් බල ලියපු එකමයි තමන්ට අනිත් දවසේ පරියන්ගේ පටන් ගන්නකොට සක්මන පටන් ගන්නකොට ආරම්භ වෙතියි. ඒතර හිතන්න පුළුවන් මම ඊයේ ලියලා ආපු දේ හරිද වැරදිද කියලා. මේ මෙහෙම දෙකුත් සැරයක් ලියනකොට ඕක බොහෝම ඉක්මනට හැදෙනවා. අපි අයන්න ලියලා අයන්න තුන් හතර සැරයක් එක පිරෙීම ඩබල් රූල් පොතේ ලියනකොට අයන්න තියෙන අංග උපාංග ටික ඔක්කොම තියෙනවද කියලා බලතැගිනේ. ඉතින් ඒක අපි නැවත ඊටාම ආදුනික නවකයක් බවට පත් වෙන්න ඕනේ. පත් වුණාට පස්සේ ඕක හදාගෙන යන එක හරි ලේසියි. ඒ දේවල් අනේදකේ පන්ති වැඩ ඕව අපිට වැල්ලි ලෑලි ආයි ලියන්න බෑ අපිට කෙලින්ම උඩාත් අල්ලන්න බැරිද කියලා හැඟීම තමයි අපිට තියෙන එකම බාධා. අපි ඒක මාන්නක්කාරකම කියලා කියනවා. ඒ නිසා අපි ත්‍රිවිධ රත්නයේ කෙරේ සද්ධාවෙන් ආපහු බහින්න. ඒ මේ උඟක් පැකිලුණා මම ඔය ඔය කමඨාන් සුද්ධ කිරීමේ කොලේ දෙන්නත් මොකද ඒක නිකන් හරියට අර පිම්බීම හැකිලීමටම තද කරන විපස්සනාවටම තද කරන ගතියක් වගේ මේ ඒකේ තියෙන ටෝන් එක නමුත් ඒකෙන් තමයි කට්ටිය ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය. නමුත් එක්කෙනෙක්වත් ඒ රටාව ගරු කරන්නේ ඊට වැඩිය අද හුඟක් තොරතුරු තියෙනවා. නමුත් ඒ රටාවට ගරුකරනද රටාවට ගරුකලා හරියට ඒකට තොරතුරු ටික දාන්න දාපු ගමන් කර්මස්ථානාචාර්යවරයෙක් නැතුව තමගේ කමටහන සුද්ධ වෙයි. ඒ දෙයටවත් නැතුව මේ තොරතුරු එකතු කරන්න දන්නේ නැතුව භාවනා කොච්චර කරත් බොහොම අමාරුයි කෙනෙකුට කෙනෙක් උදව් කරන්න. උදව් කරන්නම් ওই රටාවට උසාවියට ගිහිලා උසාවි භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් උන් නඩු කරන්නේ නඩු විශ්කල දාන. ඇත්ත නැත්ත යුක්ති වැත්තක වැඩක් නැහැ උසාවියේදී කතා කරන උසාවි භාෂාවෙන්. ඉතින් ඒකටමත් කල් ගන්නවා. ඒක නිසා අද සමූහික වශයෙන් කවුරුත් වගේ උත්සාහයක් කරන් තියෙනවා. මම මේ කරන්න හදන එක තවත් සියුම් කරලා තව තියුණු කරලා ඉදිරිපත් කරන්නයි. ඒ නිසා මේකේ තොරතුරු අරමුණ අරමුණ මෙනෙහි කර ආකාරය සහ වැටහෙන දේ කියන රාමුවට වැටිලා නැහැ. රාමුවට දාලා බලන ලොකු පිරිසුදුවක් ඒක. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනා වඩන ආධුනිකයෙක් වෙමි. මට හුස්ම රැල්ලේ සිත පිහිටුවීම ඉතා අසීරුය. මුලදී කොහේ යන්නේදයි නොදන්නා තරමට සිත ආයාලේ ගියේ නමුත් සක්මන් භාවනාව පුරුදු කිරීමෙන් පසු සිත වෙනත්ක ගියත් ඒ බව දැනගෙන සිත තරමක් දුරට මෙල්ල කිරීමට හැකි විය. ඒත් හුස්ම රැල්ලෙහි සිත පිහිටුවා ගැනීම අසීරුය. දානේ ලබා ගනිමින් භාවනා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නොහැකි වීමෙන් බලවත් පවක් සිදුවන බව හිතට හේතු ගැන්වීමි. මලමිනියක්සේ නිශ්චල විය යුතු බව සිතා බලා සිටීමේ. එවිට මා කෙරෙහි ක්‍රියාකාරී වූ එකම දේ ලෙස දැනුනේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවීමය. තරමක වේලාවක් එසේ ආශ්වාස ප්‍රශ්වාස සිදුවීමට ඉඩ දී බලා සිටීමේ. උදරයේ චලනය, පපුවේ චලනය, නාසයට වාතය ඇතුල් හා නාසයෙන් වාතය පිටවීම වරින් වර අවධානයෙන් බලා සිටීමේ පපුව පසුව නාසය අගට සිත යොමු කෙලිමි. නාසයෙන් ඇතුල් වූ වාතය ඔස්සේ සිත යොමු කළ විට එය පපු කෝරය දක්වා ඇදී යාම බැලීමට යාමේදී ප්‍රශ්වාස වාතය පිළිබඳ දැනුම ගිලිහි යන බව පෙනුනි. එබැවින් නාසයට ඇතුල් වන හා පිටවන වාතය පමණක් නිරීක්ෂණය කෙලිමි. මෙම ක්‍රියාවලිය නාස්කෝර දෙකේම එකසේ සිදු නොවන බව දැනුනි. ක්‍රියාවලිය ප්‍රකටව දැනුනි වම් නාස්ත කුරලිනි. කුහරෙනි නාසයට ඇතුල් වන වාතයට වඩා පිටවන වාතයේ උණුසුම වැඩි බවද ආශ්වාසයට මෙන්ම පාශ්වාසයේ කාල සීමාව වෙනස් වන බවද දැනගතිමි. ආශ්වාස ප්‍රශ්වාසයකට පසු නිශ්චල කාල සීමාවක් නිරීක්ෂණය කළ හැකි විය. එහෙත් මාහට ඇති ගැටලුව වන්නේ පාදවල ඇතිවන වේදනාකාරී ස්වභාවය නිසා අකණ්ඩව භාවනාව කරගෙන යාමට ඇති අපහසුතාවයයි. උපරිමයේ විනාඩි 20කින් පමණ ඉරියව්ව මාරු කිරීමට සිදුවන විට සිතේ ඒකාග්‍රතාවය ගිලිහියයි. මේ සඳහා සුදුසු කමටහනක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් ඉක්මනින් නිර්වාණ අවබෝධයත් ලැබේවා. මේ ගොඩක් අවුලකින් පටන් ගන්න තියෙන්නේ. මේ ආනපනේ සාර්ථක වෙන්නේ නැහැ කියන කණබින්දමකින්. නමුත් මේ භාවනා උපදෙස් දෙනකොට කියන්නේ මොනම දෙයකක් කරදරයකට ගන්න එපා. තමයි මේ ශරීරයට කරන මෛත්‍රියක් විදියට ඉතාම පහසුවට වාඩි වෙලා පුළුවන් පහසුකමක් ගන්න. ඔළුවෙන් හිට ගන්න නැත්නම් බුදුහාමරංග ඔළුව දින ගන්න යන්න එපා. ඒවා කියලා දෙන්න ඕනේ නැහැ. පහසුවට වාඩි වෙන්න. වල්ල පහසුකම දිහා බලන්න එච්චරයි. තුටි ඉන්නේ කර්මස්ථානයේ නිවන් දොරට ආනපන එයා එයි. නිවන් දොරට පරියා මේ පිම්බීම හැකිනේ එයා එයි. මේ අරයාවේ නැහැ මේ ආවේ නැහැ කියලා අපිට ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ නිසා හොඳට අර ওই විනාඩි 20ක් ඉන්න පුළුවන් නම් විනාඩි 20 හොඳටම ඇති. ඒ ඒ වෙලාව ගත්තොත් එහෙම ඊටු ටික එයා හරි ගසලා දෙයි. ඊට පස්සේ ඇඟ කියනවනේ මේ කකුලේ කො දිගාරපයි දිගාරින්න. ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඉතින් දන්නවට අමාරු නිසා මම දිගාරිනවා. දිගාරිලා ආයෙ සරයක් බලනවා. ආයෙ දැන් අලුතෙන් ඉඳගත්තා වගේ ආයෙ විනාඩි 10ක් 15 ඊට පස්සේ කියනවා ආයෙ නමපන් කිය. ආ හොඳයි නමනවා. ආයෙසරක් කරනවමම ඉරියව් වෙනස් කර කර හරි කමන්නේ ඉඳ ගියාට පස්සේ යම් වෙලාවක අරමුණට මුනිච්චු වුණාට පස්සේ මුණ දුන්නාට පස්සේ මේ කය කොහේ තියෙනවද පොළොව උඩ තියෙනවද යට තියෙනවද තේරෙන්නේ නැහැ. ඒ නිසා ඊ타මත්ම සරල අර මූලික උපදේශ පන්තිය නැවත සිහිපත් කරගන්න ඔක්කොම දන්න දැනුමෙන් ඇවිල්ලා හොඳ පටලයට වාඩි වෙන එක තමයි වැඩේ. ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැයි. ගහ කපනේ මුල පාත ගන්න නැතුව වනවන්න පටන් අරගත්තොත් අහල පහල තියෙන වැලක පොරව පැටලුවොත් ඔළුවේ තමයි වදින්නේ. එනිසා ගහ කපන්නේ ඉස්සෙල්ලා හොඳට පිටිය සකස් කරගන්න. ඒකෙන්ම කියත හැකි භාවනා යෝගාවචරයද නැද්ද කියලා. ඉඳ ගත්තකම තට්ටමගෙන ගන්න පටන් ගත්තාම නයි පිමින වගේ හුස්ම අරගෙන හොස් හොස් ගාලා මේ ආනපානේ කරනවා කියලා. ඉතින් මේ මනසේ ඇඟ දලදඬු වෙලා ඉසේකක්කුන් ඇවිල්ලා දැඩි ආයාසයකටපත් වෙනවා. එහෙමපත් නොවිච්ච එක්කෙනෙක්වත් නැහැ මෙතන. ඔක්කොමලා ඒ වගේ තමයි මිරිකලා අල්ලන්නේ. ගොඩක් කල් යනවා මේ ඇඟ යාලු කරගෙන පරිසරය යාලු කරගෙන මතුවෙන එක බලන්න. ඉතින් එතකොට අපි පරියන්කේ භාවනා වැඩමුව දවස් 3-4ක් ගිහිලා ඒ කිසියෙත්ම කාලේ නාස්ති කිරීමක් නෙමෙයි. ඒකට කොහොමඩක්වත් ඒ යකාටේ දොළපිදේනිය දෙන්න ඕනේ. ඊට පස්සේ හැබැයි ඒක අමතක කරන්න එපා. ආයසරයක් ගියාට පස්සේ ආධුනිකයෝගේ හොඳට මේ ඉඳ ගන්නකොට පට්ටලේ අරගත්තේ නැත්නම් ගමනක් නැහැ. විනාඩි 20ක් හම්බ වෙනවා නම් ඒක ලොකු පිං කරලා තියෙන එකක් කියලා හිතා ගන්න. විනාඩි 20 හම්බ වෙනවා. ඒක ඒක වැඩිට හොඳටම ඇති. විනාඩි 20න් පස්සේ පරියන්කේ නැගිටින්න එපා. අරමුණ නඩත්තු කරගෙන සතිය නඩත්තු කරගෙන ඉරියව් පොඩක් වෙනස් කරත් නැවතිල්ලේ නිස්සද්දව සතියේ ඉරියව් වෙනස් කරනවා දැනගත්තාම දැන් සතිය සම්පජඤ්ඤයකට හැරෙනවා. ඉරියාපත මාරුවකදී අතපය කඩා ගන්නතු කොහොමද කරන්නේ? ඒක මේ භාවනා කැඩිල්ලක්, ඒකාග්‍රතාවයේ කැඩිල්ලක්, සතිය කැඩිල්ලක් නෙමෙයි සතියෙන් යුක්තව වැඩක් කරන්න හැටි ඉගෙන ගන්න. ඊටසේ ආයෙ අරමුණ ගන්න. ওই විදිහට කරගෙන කරගෙන යනකොට පැයක් කියලා කියන්නේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඩිග්‍රියක් ගන්නවට වැඩිය දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මෙතන කිසිම අඩුපාඩුවක් නැහැ. ඔය යන ධෛර්යයම තියාගෙන ඕවගේ අර පිළිවෙල විතරක්. එහෙම නැත්නම් කයේ සහයෝගය ලබා ගන්න පිළිවෙල විතරක් පුංචි කියලා විසි කරන්න එපා. දන්න දැනුම නැවත නැවත ආයෝජනය කරන්න. එතකොට ඔය කටුකොහල් මාර්ගයේ වෙනුවට ඍජු සරල මේ මාර්ගයක් එන්න පටන් ගන්නවා. නිසා ඉවසිල්ලෙන් ඉදිරියට යන්න ඔය ඔය ගැම්ම කඩා ගන්න තු ගියොත් පැහැදිලිවම ඒ නිවැරදි පතේකට වැටෙන බව පේනවා. <coughs> තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේ ආශ්වාස වාතයේ නාසයේ ඇතුළත ඉහළින් කැරකවිගෙන යන විට ඒ බව හොඳින් දැනේ. ප්‍රශ්වාස කරන විටද හුලන් රැල්ල උඩුතලෙහි තැවරෙන විට පොඩි රස්න ගතියක් දැනුනි. මෙසේ මද වේලාවක් කරගෙන යද්දී මාගේ නළල මැද හිරිවැටීමක් දැනුනි. එයින් පසු මාහට භාවනාව කළ නොහැකි විය. උපදේශයක් පතමි. ගෞණ්‍ය ස්වාමින් වහන්සේට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. බලන්න ආස්වාස් ප්‍රස්වාසය ආස්වාසය නාලේ නායමෙත් තදවීමක් නැති වෙනකොට කොහොමද ඇති වෙනකොට කොහොමද ප්‍රස්වාසය නායමෙත් තදවීමක් නැති වෙලාවේ කොහොමද ඇති වෙලා කොහොමද කියලා දෙක සංසන්දනය කරන්න මේ නායමෙත් නාලේ මැද පොඩ්ඩක් යක්කමක් ආවයි කියලා භාවනා කඩනවා නම් අපි ජීවිතේ මේ අනි ජඩ වැඩ කරනකොට කොච්චරක් ඕවා තීටි ජඩ වැඩ කරලා තියෙනවා ඒ නිසා මේ වරපතල වැඩක් කරනකොට මේ වගේ පොඩි දේවල් ඇත්තටම භාවනා දියුණුවක් එතන තියෙන්නේ නමුත් ඒකම අවාසියට දාගන්න නිසා මොන කරදරේ ආවත් ඒ කරදරේ තියෙනකොට ආස්වාද ප්‍රසවාස කොහොමද කියලා බලන්න. එතකොට ඒ කරදරයක් වෙන්නේ නැහැ. ඒක හරහා බලන්න පුළුවන්. ඒ නිසා මේ පොඩි දේවල් වලට චෝදනා කරන ගතිය වෙනුවට ඒක සාධකේ කරන එක හරහා බලන හැටි ඒක විනිවිද බලන හැටි ඉගෙන ගන්නයි ඔය සාධකේ එන්නේ. එදාට ඕක සාධකයක් නෙවෙයි බාධකයක්. බාධකයක් නෙවෙයි සාධකයක් වෙනවා කියන අදහසින් ඉදිරියට දිගටම ආනාපාන ගැන විශ්වාසය තහවුරු කරගන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. මේ චිත්ත තත්ත්වයක් බව දැනගත්තත් මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිමි. දැන් බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවේදී මේ වගේ දේවල් වලට පිළිතුරු මේක ගොඩක් වෙලාවට කමඨාන් සුද්ධ කිරීමටයි ගොඩක් පැය වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ සිතට නිතරම එන ද්වේෂය සහගත සිතුවිලි නිවනට බාධාවක් හේයින් එයින් අත්මිදීමට ක්‍රමයක් කියා දෙන මෙන් කරුණාවෙන් යටවත් ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී සුව. මෙනේ කරමින් ආසස් ප්‍රසවාසයේ තියන. ඒ ද්වේෂ සහගත හිතවිලි තියෙද්දිත් බලන්න ආස්වාසයේ හිතවිලි තියන්න ප්‍රසවාසයේ තියන්න ඒක ඒ එන ගුණය ඒන සම්පත්‍තිකර தત્ත්වයේ දෙගුණ කරන්න පුළුවන් ආස්වාසයටදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසයලාදී ප්‍රසවාසයේ මෙනෙහි කරනවා. එතකොට ඉබේම ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන කරන්න අර ද්වේෂ විතරක් නෙවෙයි රාග විතරක් නෙවෙයි මෝහේ පාව වෙනස් වෙනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ අන්තරේ පාවිච්චි වෙලා නැති බව පේන්න තියෙන්නේ. මෙනෙහි කරලා බලනද ඒකට අහුවෙන්නේ නැති දෙයක් අහුවෙන්නේ නැති ද්වේෂයක් තියනවාද කියලා බොහෝ විට ඇත්තේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කොටස් තුනක් එක සීලබ්බත පරාමාසය විස්තර කර දෙනසේක්වා දෙක තීන මිද්දේ හා සිත කයෙන් කයේ වීම අතර වෙනස හඳුනාගන්නේ කෙසේද? තුන ආරණ්‍යයට පැමිණීමට පෙර භාවනා කිරීමේදීලත් අත්දැකීම් සහ එම අත්දැකීමෙන් පසු ඉදිරියට කෙසේ සකස් කරගත යුතුද යන ගැන ඔබ වහන්සේගෙන් උතුම් අවවාද අනුශාසනාවක් ලබා ගැනීමට හෙට අවසාන දිනේදී හෝ මෙසේ ලියා දැක්වීමට අවසර තිබේද? ඔබ වහන්සේට මගඵල නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා. මේක ඇත්තටම Tamanට මේ කමඨාන් සුද්ධ කරන්න තියෙන අවස්ථාවේ මේ নানা ප්‍රකාර වස්තු බීජයන් ගෙනත් දාගන්න. එනිසා ඌව ඔය කීවිලා තියෙන හරිය හොඳටම ඇති. ඒ නිසා මේ අපි කරගෙන යන වැඩේ දිගට කරගෙන යන්න හෙට මොකද්ද කරන්නේ අනිද්ද මොකද්ද කරන්නේ අනික් කට්ටිය මොකද්ද කරන්නේ කියන එක ඉදිරිපත් කරගැනීමෙන් පේන්න තියෙන්නේ මේ ලැබිච්ච වටිනාක්ෂණ සම්පත්තියේ ඉඳගෙන ඊයේ ගැන, හෙට ගැන, අතන ගැන, මෙතන ගැන කල්පනා කර කර ඉන්න. ඒ නිසා මම සලකා බලන්නම්. නමුත් අපි බොහෝම හරි වර්තමානයේ හිත ගන්න උත්සාහ කරන වෙලාවේදී ප්‍රයෝගශීලීව පිට පිට රදින්න යෝජනා තුනක් ගෙනත් තියෙනවා. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක්. තුනේම තියෙන්නේ මේ භාවනාව නෙවෙයි වෙන වෙන දේවල්. නරක දේවල් නන් නෙවෙයි. ගෞතම බුද්ධ ශාසනයම තමයි. නමුත් අපි වෙන් කරගන්න හදන ඉතාම සියුම් කාරණාත් එක්ක බලනකොට බටුපාත්‍යක වෙන මිරිස් ගහත් තනකොළ විදිහට සලකන්නේ කියලා අපිට උගන්ලා තියෙනවා. බටු මිනිසු දෙකම වැටෙන එකම කුලයට තමයි. නමුත් බටුපාත්‍ය නම් මිරිස් ගහ තනකොළයක්. නිසා මේ අනවශ්‍ය දේ ඕනේ නෑ. මේ අනවශ්‍යයි කියලා කියන්නේ මේක අධාර්මික නිසා නෙවෙයි, කෙලෙස් නිසා නෙවෙයි. අපි මේ එල්ල කරන හදන මේ සියුම් කාරණාවට කරන අතුළු අකුල් හෙලිලක්. අපි ඒක නිසා යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞණීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදීත් පරයන්කේදීත් හිත පිට ගිය විට ඒ බව දැනගතිමි. නමුත් මෙතෙක් ඒ පිට ගිය විට පසුතැවෙමි. එවිට බරගතියක් දැනුනි. පිටගේ වාරයක් පාසා මෙසේ සිදුවිය. නමුත් ඔබ වහන්සේ ඊයේ කියා දුන් පරිදි පිට ගිය පසු ඇතිවන පසුතැවිල්ල වෙනුවට නැවතත් සිත මූල කර්මස්ථානයට ගත හැකි වීම ගැන සතුටු වෙමි. එවිට ඒ පසුතැවිල්ල නැත. මේ පරයන්කේදී බොහෝ විට අත්දැකීමේ ඔබ වහන්සේට මේ ජීවිතයේදීම නිවන් සුව ලැබේවා. දැයි අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී දකුණ වම වශයෙන් මෙනෙහි කරන අතර පාදයේ දකුණ හෝ වම වැලිමත ගැටීමේදී රළු බව හා සියුම් බව සීතල බව හෝ උෂ්ණ බව නැගෙන හඬ මෙන්ම පහසටහන් වෙතද වරින් වර සිත ඇදී යන අතර හැරෙන අවස්ථාවේදී නැවත දකුණු වම මෙනෙහි කිරීමට සිත නැවත පැමිණේ. එම කාර්යයේදී බිය සැක පසුතැවිල්ල හෝ ලැජ්ජාව ඇති නොවේ. පරයක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන අතර ආශ්වාස කරන බව හා ප්‍රශ්වාස කරන බව දනී. වරාණතිනි පපු පෙදෙස අභ්‍යන්තර චලනය අනුව සමහර අවස්ථාවල උෂ්ණ බවට සිසිල් බවට මෙන්ම සියුම් හඬද නිරීක්ෂණය වේ. ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ගැටීමක් අල්ලාගත නොහැක. ඒ සඳහා උත්සාහ කිරීමේදී ඉරියව් මාරු කිරීමට සිදුවේ වන නිසා බිය සැක පසුතැවිල්ල හා ලැජ්ජාව ඇති වෙන බව දැනියයි. එක තැනක වාඩි වී සිටීමට ඇති දුර්වලතාවය නිසා ඇතිවන ইহත දෝෂ මගහරවා ගන්නා ගුරු උපදේශය ලබා දෙනමින් උත්තමාංග ගෞරවපූර්වකව ආයද සිටිමි. සමගිය සිත් නිවේවා. මේ මෙනෙහි කිරීම නැති නිසා ඇතිවන සියුන් සංකර තත්ත්ව. ඒ නිසා බය ලැජ්ජාවවත් මෙනෙහි කරන්න. ආස්වාද ප්‍රසවාසයත් මේ ආස්වාසේ ආස්වාසේ මේක දැක්කේ කියලා පොදුවේ දාන්න එපා. ආස්වාසේ දකින්න ටික වෙන් කරන්න ප්‍රසවාසයේ දකින්න ටික වෙන් කරන්න පැහැදිලි කියලා කියනවට වැඩිය ලේසි. ඕක ලියන එක මම ආස්වාසේලාදී මම ආස්වාසේ කියලා මෙනෙහි කරා මෙන්න දැකපු දෙයි. ප්‍රසවාසයලාදී ප්‍රසවාසය කියලා මෙන්න කරා මෙන්න දැකපු දෙය කියලා ලියනවා නම් Taman ගැන Taman අර්ථකථන දෙන්න ඕන කමක් නැහැ. ඒ නිසයි මේ සැකේ ලැජ්ජාව බය ඇති වෙන්නේ. මුතිය තා සරල ක්‍රමයක් තියෙද්දී ඒක බොළඳයි කියලා එනත ඒක බාලාංශ පන්තිය කියලා අයින් කරලා අර සැකේ බයලජ්ජා විඳිනව වෙනුවට කාරුණිකව ඉල්ලා හිටින්න පුළුවන් ළඟ ළඟ මෙනෙහි කිරීම කරන්න. එතකොට ඔය තියෙන අවචාදී කැපිලා ගිහිල්ලා විෂ කැපිලා ගිහිල්ලා විශ්වාසය ඇති වෙන්න ඉඩ තියෙනවා. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ අද අලියම් කාලයේ සක්මන් භාවනාවේ යෙදෙන විට මාගේ කයේ සෑහළු සෑහළුව පාවෙන්නාක් බඳු ලක්ෂණ ඇති වූ අවස්ථාවේදී මා කයේ ස්වභාවය මෙනෙහි කිරීමට පෙළඹීමි. වරණතිට මා මින් පෙර පරයන්කේදීද කය මෙනෙහි කිරීමේදීද සිරුරේ සීළු කොටස් වීඩියෝ පටයක් මෙන් දැක ඇත්තෙමි. මාගේ සිරුරේ දුර්ගන්ධය පවා අත්විඳෙමි. බිය පිළිකුල නිසාම මා එය අත්හැර දැමීමි. මා සැකිලි රුවක් මෙන් සක්මන් කළෙමි. ඒ අවස්ථාවේදී අන් අයද ඇට සැකිලි මෙන් දිස්සුනි. බිය පිළිකුළු දුර්ගන්ධය පෙරසේම දැනුනි. බිය මුසු පාළු ගතිය භාවනාවෙන් මිදුනද සෑහෙන වේලාවක් පවතී. මේ මා නොකල යුත්තක්ද? පාදා දෙමෙන් ගෞරවණීය ඉල්ලමි. තෙරුවන් සරණයි. අන්ති මේවා ඇත්තටම දරා ගන්න බැරි නම් ඉවසා දරා ගන්න බැරි නම් පමණක් අපි මේවට පිළියම් කරන්න ඕනේ. නමුත් ඒක පිළිබඳව සමස්ත නිරීක්ෂණයක් කරන්න අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා. භවනාදී මේ වගේ අස්වාභාවික දෙනවා කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. ඒ නිසා භවනායේ දියුණුවක් විදිහට මේක සලකලා ඒක ඒක හරහා ගඳ තියේද්දිත් ආශ්‍රස් ප්‍රසවාසය ගඳ තියේද්දිත් වම දකුණ වශයෙන් බලන්න ගියොත් හරහා බලන්න පුළුවන්. නමුත් මේ ඉනේන හැම දෙයක්ම කරදර කරගත්තොත් හිත කරදර ගන්න ගත්තොත් හැම එකකින්ම වෙන්නේ මූල කර්මස්ථානේ පැත්තට යනවා. එනිසාම කරදර වුණොත් පමණක් දරා ගන්න බැරි තරමට කරදර වුණොත් පමණක් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මූල කර්මත්තානේ ඉන්න. ඉතින් ඒ එනේන දේවල් නිදහසට කරුණක් කරගෙන දඩමීම කරගෙන මූල කර්මත්තානේ දිහා බලන්නෙත් නැතුව මෙනෙහි කරන්නෙත් නැතුව හිටියොත් ඒක මාරපාක්ෂික වැඩක්. ඉතින් මේ සරල ක්‍රමයක් තියේදී ඒවට යටත් වෙන්න දෙන්න එපා. බැරිම නම් දරා ගන්න බැරිම නම් මෙනෙහි කරන්න නැත්තම් මූල කර්මස්ථානත් එක්ක දිගට ගත කිරීම තමයි කරන්න තියෙන්නේ මේවා මේවා භාවනාවේ දියුණු ඉදිරි අවස්ථාවල් විදිහට සලකන කටයුතු කෙරුවොත් හුඟක් වෙලාට ඔය සැකේ ඉන්නේ. මොඳ අපි හරියටම පැයක් ගත කරලා තියෙනවා. කොහොම හරි සමස්තයක් වශයෙන් බලනකොට හුඟ දෙනෙක් දෙන උපදේශ හිතට ගන්න උත්සාහ කරලා තියෙනවා. උනන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් එතකොට ඉදිරි සියුම් කටයුතු ටික විතරයි මට කරන්න වෙන්නේ. ඉතින් මේ ගැම්ම කඩා ගන්න එපා. දිගටම හැම කෙනාටම මේ ගත්ත ඉදිරි බැල්ම ඉදිරි ගැම්ම දිගටම පත්වාගෙන ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයක සක්මනකට පස්සේ තුනට නැවත එකතු වෙන බලාපොරොත්තු වෙනවා පරියංක භාවනාවට. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරතක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.